කවුරුත් දැන් tempat වෙන්න, tempat වෙලා නිහඬ වෙන්න. ආන්න බාන් ලස්සන කොච්චර ලස්සනද නේ නිහඬතාවය. නිහඬ බව. බුදුදහම කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න බුදුදහම කියන්නේ නිහඬතාවයක් පමණයි කියලා. බුදුදහම කියන්නේ නිහඬතාවයක් පමණයි. මේ සයිලන්ස් කියලා කියන්නේ silence is the best answer කියලා තියෙනවනේ. හොඳම උත්තරේ නිස්සබ්ද වීම. තේරුණේ? හොඳම උත්තරේ දෙන්න ඕනේ මොකේද? ලොකුම ප්‍රශ්නෙට. මොකද්ද ලොකුම ප්‍රශ්නේ? ලොකුම ප්‍රශ්නේ තමයි ඉදීම. ඉපදුන නිසා තමයි දුක් විඳින්නේ. නිහඬ වුණ හැටි උපදින්නේ නැහැ. ඕන්නම් ආයෙ උපදින්න නැති වෙන්න ඕන නම් නිහඬ වෙන්න පුළුවන්. ඈ නිහඬ වුණ හැටි උපදින්නේ ආයෙ. හ්ම්. ඕක මේ ඉංග්‍රීසි කාර්යය නම් ඔය ගැඹුරක් දැනගෙන කිව්වා නෙමේ ප්‍රශ්නයක් අහනකොට නිස්සද්දලා ඉතහල්ලා එතකොට මග යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කිව්වේ. ප්‍රශ්නයක් අහනකොට නිස්සද්ද වෙන්න කිව්වා. එතකොට ආයෙ අහන්නේ නැහැ. නමුත් පින්නතුනි ඔය ප්‍රකාශනය තුළ මහා ගැඹුරක් තියෙනවා. මුළු බුදුදහම දිනනවා උතන. තේරුණේ? ඉස්සල්ලා අපි කටින් පිට වෙන ශබ්ද පුළුවන් තරම් නවත්තන්න ඕනේ. ඊළඟට සිතෙන් පිට වෙන ශබ්ද තියෙනවා. විතක්ක විපාර, ਵਿਚාර විපාර කියලා අරමුණක් ගන්නකොට විතක්ක විපාරය. සිත විතක්ක විපාරය කියන්නේ හිතවිලි හඬ. ඊළඟට විචාර විපාරය. විචාර විපාරය කියන්නේ ගත්ත අරමුණ විමසනවා. මේ දෙකම ශබ්ද. දැන් මම මේ කෝපය කියලා ප්‍රකාශනය කරනවා නම් විතක්කේ ඉස්සෙල්ලා එන්න ඕනේ. මේක වර්ණ රූපයක්. ඒක තමයි විතක්කේ කියන්නේ. ඊට පස්සේ විචාරය ඉලක්ක කරනවා. අන්න දැන් ඕම් කෝපය. ඕන් දැන් කටින් පිට වුණා. විචාරය ඉතින් මේක කටින් පිට වෙන්න ඉස්සෙල්ලා හිතින් පිට වෙන්නේ. ආන් එක තමයි සිතිවිලි හඳ කියලා කියන්නේ. ඒවා දේවියන්ට, භූතයින්ට, බ්‍රහ්මයින්ට, පෙරේතයින්ටත් අහන්න පුළුවන්. ඒ සිතිවිලි හඳ කියන්නේ ඒක. මස්කම් තියෙන අපිට නරින්ද බල්ලන්ට ඇහෙන්නේ කතා කළොත් විතරයි නැත්නම් අනික අපිට මස්කනට එන්නේ නැහැ ඒක. මේකට එන්නේ නැහැ. ඒක එන්නේ දිව කනට. හැබැයි දිව කනට කිව්වට දෙවියන්ගේ කනට කරන්නේ නෙමෙයි පෙරේතයින්ටත් ඔය හිතවිලියන් දැනෙනවා. භූතයින්ටත් දැනෙනවා. දේවතාවුන්ටත් දැනෙනවා. බ්‍රහ්මයින්ටත් දැනෙනවා. හිතවිලියන් දෙන එක. ඒගොල්ලන්ගට කර්ම ඉද්ධියව කියන්නේ. ඒ කර්මයෙන්ම ඉද්ධිය ලැබිලා තියෙනවා. තේරෙන්නේ? දැන් ඔය කපුටේ කපුටේ ඉහළින් යන්නේ කර්මයේ තියෙන එක කියන්නේ. ඒ කපුටට කර්මයෙන්ම ඉහළින් යන්න ශක්තියක් ඇති වෙනවා තියෙනවා. කර්මයේ කියලා කියන්නේ ආට. ඉතින් ඔය සිටිවිලි හඬ යම් දවසක නැවැත්තුවා නම් අන්න එතන තමයි අරියක් ඵලය කියන්නේ. එතන මේ වචනයෙන් පිට වෙන හඬ විතරක් නෙමෙයි සිතින් පිට වෙන හඬ. ඒ කියන්නේ අරමුණුනේ. අපේ විතක්ක කියලා කියන්නේ අරමුණු ගන්නවනේ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගන්නව අරමුණු. අන්න විතක්ක ඈ. විචාර කියන්නේ විමසනවා. හරි? ආන් ඒවා තමයි සිටිවිලි හඬ කියලා කියන්නේ. එතකොට අරමුණු ගන්න පුළුවන්කම තියෙන්නේ මේවා වේගය දැක්කේ නැති නිසා. මේ ලෝකයේහි වේගය දැක්කනම් සංවේගයටපත් වුණා නම් කිසිම අරමුණක් ගන්න බැරුව යනවා. යථාර්ථය දැක්කයන් පස්සේ තනිකර මේක වේගයක් විතරයි. ඊට පස්සේ අරමුණ කොහොම සංඥා වේදිතය නිරුද්ධ වෙනවා. සංඥා වේදිතය නිරෝධය කියන්නේ නිරෝධ සමාපත්තිය. අරිහත් ඵලයේ තුල සංඥා නැහැ. නිස්සද්දයි. තේරුණේ? දැන් බ්‍රහ්ම ලෝකෙට ගියාන් පස්සේ කාම සංඥා නැහැ. රූප සංඥා වල නගගන්න තියෙනවා. අරූප ලෝකෙට ගියා කියන්නේ කාම සංඥා, රූප සංඥා දෙකම නිරුද්ධ කරලා අරූප සංඥා. ඊළඟට නේව සංඥා නා සංඥායතනය කියන්නේ සංඥාවන් සියුම් කරලා කරලා කරලා කරලා සංඥාවක් ඇත්තේ නැත නැත්තේ නැත කියන දැනටම හින් කරලා දාලා තියෙනවා. ඒ සංඥා තියෙනවා. ඒ ආත්ම දිට්ඨිය තියෙනවානේ. අන්න යථාර්ථයේ වේගයේ දැක්ක හැටියේ සම්පූර්ණයෙන්ම ආත්මදිට්ඨිය निराවරණය වෙනවා යථාර්ථයේ වේගයේ පේනවා අන්න ඒතර සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙනවා ඒක තමයි පස්ස නිරෝධය කියලා කියන්නේ පස්ස නිරෝධය කියන්නේ අරිහත් ඵලය කියන එක ඒවා ඉතින් ප්‍රඥාවෙන් කරන්න ඕනේ මේවා මූඩි ගහගෙන කරන්න බෑ ඒවා <laughs> මූඩි ගහගත්තාම බෑ ප්‍රඥාවෙන් කරන්න ඕනේ දැන් මේ ධාන වලට ගියාට එහෙම මොක වෙන්නේ නැහැ. ධාන වලට ගියාට ශබ්ද ඇහෙනවා. ශබ්ද ඇහෙනවා. ඇඟට හුලං වදිනවා. හැබැයි ඉහළ තල වලට යනකොට ටික ටික ඒවා අඩු වෙනවා. හ්ම්. මම ඉතින් ඒ ටික කිව්වේ ඉතින් මේ පින්තුන්ට නිකන් මොන හරි කතා කර කර ඉන්නත් එපා. හ්ම්. එතකොට අද මන්නේ ඤොග්ගාලා කපන්නේ මන්ඤොක්කා. නිකාන්ත රාජ්‍ය මන්නේ ඤොග්ගල කපන්නේ දාවේ. ඕ මඤ්ඤොක් කවල අටුවාව ඈ. මන්නේ ඤොග්ගාලා කපන්නේ මන් ඤොක්කා. අද මාර ධාර්මය දුන්නේ මඤ්ඤොක්ක දාගෙන. ඉතින් අපේ නිශාන්ත මහත්තයා එයාගේ ගුණවර්ණනා කරන්න ඕනේ. එයා කැමතිත් නැහැ, මං කැමතිත් නැහැ. ඒ වුණාට මේ මිනිස්සයා හරීම දාන දෙයකට කැමති දාන ප්‍රතියේ. මොකද කිසිම දෙයක් බලාපොරොත්තු කරන්නේ මම හෙව මොකක්ද අරමුණ මොකවත් නැහැ ආවුර නිර්වාණය විතරයි කිව්වා. ඒක නිසා මට ඕනවට වඩා බණ කියන්න ඕනේ නැහැ යාට. මොකවත් අරමුණක් නැහැ. ඉතින් නිර්වාණය තමයි කිව්වා. අරමුණ නැති කරගන්න ඕනේ යාට. ඈ මේ කාම සංඥා නැති කරගෙන ලෝක සංඥා වලින් ඉවත් වෙන්න මේ දාන දුන්නේ. ඉතින් නිවන් දැකීම සඳහා නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි දාන දුන්නේ. ඉතින් මේ සැදැහැවතුන්ට දන් දෙන්න හරි පහසුයි පින්නතුනේ. ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථයේ දුකයි කියලා දැනගත් එක්කෙනා. එයා ඉල්ලන් දිස්තර දෙනවා. ඒගොල්ල නිතරම දන් දෙන්න අත හොදගෙන ඉන්නේ. පයත පාණී කියලා කියන එකට්ටියට. පයත පාණී කියන්නේ අත හොදගෙන ඉන්නේ. මොකටද දන් දෙන්න? ඈ ඉල්ලන් දිස්තර දෙන්න කැමති. ඈ ඉතින් මේක දුකක් නම් ඉතින් ආයේ. කොහොම හරි ආගේ හරි කරේ ගන්න එක නෑත්තේ නේද? <laughs> අනික කියනවා මේ යාච යෝගෝ කියලා වචනයක්. යාච යෝගෝ. යාච යෝගෝ කියන්නේ ඉල්ලන්න සුදුසු පුද්ගලයා කියන එකයි. ඒ ශ්‍රද්ධාවන්තයා තමයි. ශ්‍රද්ධාවන්තයා හරිය කැමතිලු අනික් කට්ටිය තමන්ගෙන් ඉල්ලනවා නම්. අපිට දෙන්න පුළුවන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ලෝකේ කරදරයක් අසාර ධර්මයක් අසත් ධර්මයක් මේක අතහළ යුතු දෙයක් කියන තීරණය අරගත්ත පුද්ගලයා දෙන්න තමයි කැමති වැඩි හරියක්. ගොඩ ගහගන්න නෙමෙයි අස්කරන අධ්‍යාසය තමයි තියෙන්නේ. නිස්කරන නිස්සරණ අධ්‍යාසයෙන් අස්කරනවා යා. නිස්සරණ අධ්‍යාසය කියන්නේ අස්කරන අධ්‍යාසය කියන එක. තේරුණේ? ඉතින් මේ අද මේ විශාල පිරිසකට මඤ්ඤොක්කා දානයක් ඈ හොඳම අලවර්ගය තමයි මඤ්ඤොක්කා ඒ අගුණයි පොඩ්ඩක් ඒ වුණාට ගන්නන්නේ ඈ හොඳ රහ කෑමක් මන්නම් හරි රහයි මන්නම් කෝල්ට මේ හිතින් මේ ඔක ප්‍රෙෂර් එකට හොඳයි කියනවනේ මම ඊයේ පිළිගන්න දැනගත්තේ අනේ මන් දන්නේ පඤ්ඤොක් හොඳයි ප්‍රෙෂර් එකට මම ඇත්තද වරද කියන්නේ මම දන්නේ නැහැ එක්කනේ මම එක්කලා කිව්වා මං කිව්වා එන ෂෝක් වැඩි කියලා ඉතින් නිතාන්ත මහත්තයා අමුතුවෙන් ඔබ ගැන කියන්න ඕනේ ඔබ දානපතියෙක් මම අමුතුවෙන් මේ කිව්වා නෙමෙයි සල්ලි තියෙන නිසා කිව්වා නෙමෙයි ඒ මිනිස්යාට සල්ලි නැති වුණත් දන් දෙනවා හැබැයි දන් දෙන්නේ දාන දාණයට වහල් වෙලා නෙමෙයි දාන 16ක් පාරක නෙමෙයි දාන 16 කියලා කියන්නේ මේ දාණයෙන් දිව්‍ය සම්පත් ලැබේවා කියලා දිව්‍ය ලෝකේ ඉස්සරහට තියාගෙන දන් දෙනවා එතකොට යා නිතරම තණ්හාවට 16ක් වෙනවා ඉන්නේ ඒ කට්ටියට තමයි දාන 16 කියලා කියන්නේ දානපතියෝ කියලා කියන්නේ දාණය තමන් ස්වාමිත්වයේ තියාගෙන දාණය දාසකෙක් බවට පත් කරගෙන කරුණාව මෛත්‍රිය වැඩි කරගෙන නිවන් දකිනවා. ඒ සතා දන් දෙනවා නම් එයා දානපතියෙක්. දිව්‍ය ලෝකයට දාසකම් කරගෙන ඒව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දන් දෙනවා නම් දාන දාසයෝ. ඒක නිසා අපි කවුරුත් දාන දාසයන් වෙන්නේ නැතුව දානපතියන් වෙන්න ඕනේ. ඊළඟට අපි ඒකලම මතක් කරන්න ඕනේ ධනපතියෝ වෙන්න ඕනේ ඔක්කොම කට්ටිය. ධන දාසයෝ වෙන්න එපා. අද හොඟ දෙන ධන දාසයෝනේ. ධන දාසයෝ කියලා කියන්නේ ධනයට වහල්කම් කරනවා. කන්නෙත් නැහැ, අදින්නෙත් නැහැ, ඔහි ඉතින් කොට ගගහලා එකතු කරනවා. ඒ කට්ටිය කියන්නේ ධන දාසයෝ කියලා. තේරුණා නේද? ධනපතියෙක් වෙන්න, ධනපතියෙක් වෙන්න ඔයගොල්ලන්ට ධනයෙන් වැඩ ගන්න පුළුවන් තරම්. අපි ඔයගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ වැඩ ගන්න නේද? ඈ කරත්තේ අදින්න එපා, කරත්තේ නැගලා යන්න. කරත්තේ අදින්නේ හොඳ දන්නවනේ මොකද කියලා? <laughs> ඈ ධනෙ තියෙන්නේ අපිට නැගල යන්න අදින්න නෙමෙයි. ඉතින් ධනපතිය වෙනවා දකින්නයි මම කැමති දානපතිය වෙන්න ඕනේ ධනපතිය වෙන්න ඕනේ ඈ <clears throat> ඉතින් අපි දාසකම් කරන්නේ නැතුව අපිට ඕන දිව්‍ය සම්පත්තියන්නේ අපි දන්නවක තියෙන මේ ආදීනව යථාර්ථය දන්නවා ඒක නිසා අපි සදහෙන් දන් දෙන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ඔය නිශාන්ත මහත්තයා තමයි අවුරු පහුගිය දවස්වලත් ලොකු පින්කමක් කළේ අපි දානයක් එහෙම දුන්නේ 3-4000ක් තනි කරම බත් බාරගත් එයා තමයි තනියෙන්ම අනික් කට්ටිය සම්බන්ධ වෙනවා අනිත් දවසේම තනියෙන් බාරගන්න එපා තේරුණානේ අනිත් දවසේ තනියෙන් බාරගන්න එපා හරි නෑ මේක නේ අනිත් කට්ටිය කරගන්න එපා ඉතින් ඒ වගේ දේවල් මේ මඤ්ඤකට දෙන එක යාර සුළු දෙයක් තීරණය. ඉතින් මීට වඩා මම මේ ගැන කතා කරන්නේ නිසන්ත මාත්‍යෝ ඔබටත් ඔබගේ මියගියා වූ ඥාතීන්ටත් මේ උතුම් වූ දානමය කුසල ධර්මයේ මෙතන ආර්ය සංගරත්නයේ දන් දුන්නේ සාමාන්‍ය අයට නෙමෙයි. ආර්ය සංගරත්නය කිව්වන් පස්සේ උගව දෙනකොට මේ සංඝ කියන හඬ ඇහෙනකොටම සිවුර මතක් වෙන්නේ. ඈ සංඝ කියන්නේ සමූහය කියන එක. සංඝ කියලා කියන්නේ. සමූහය කියන එකයි. ආර්ය සංඝ කියන්නේ උත්තම සමූහය කියන එක. කවුද මේ උත්තම සමූහය? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරමින් කුසල කරමින් ඉදිරියට යනවා නම් යම් කෙනෙක් එයා ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් ස්ත්‍රියාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් ආන් ඒ පිරිස තමයි ආර්ය සංඝ කියලා කියන්නේ උත්තම පිරිස කියන එකයි. තේරුණේ? සංඝ කියන වචනේ තේරුම හොඳට දැනගන්න ඕනේ සමූහය කියන එක සංඝ කියලා කියන්නේ. අර මං කිව්වේ පුද්ගල යුගල ඝන සංඝ කියලා. පුද්ගලය කියන්නේ එක්කෙනා, යුගලය කියන්නේ දෙන්නා, ඝන කියන්නේ තුන් දෙනා. හතරෙන් ඉහළ නම් සංඝ. දැන් මේ සාංගික දේපල කිව්වහම උඟ දෙනෙක් හිතන්නේ පන්සලේ තියෙන දේපල විතරයි කියලා. නැහැ. රජයේ දේපල සාංගික නෙමෙයිද? දැන් රජයේ දේපොළ තියෙන කොට නැගිලි වාහන ඈ තියෙනව නේද රජයේ දේපොළ. ඒ ඔක්කොම සංගීතයි. ඒවට යම් කිසි කරදරයක් පාඩුවක් අලාභයක් කළොත් එහෙම මහා පාප කර්මයක්. පොදු දේපොළ. මේ පාරවල් පවා සංගීතයි. තේන්න හොස්පිටල්, ඉස්කෝල ඔක්කොම සංගීතයි. සංගීත කියලා කියන්නේ පොදු කියන එකයි. පොදු වස්තු ඒවා. ඒවට අලාභ හානි කිරීමෙන් ගොඩාක් පෞසිද්ධ වෙනවා. ඒවා මොකද දන්නේ නැහැ. රාණිය කිව්වම හිතා ඉන්නවා පන්සලේ තියෙන විතරයි කියලා නෑ. තේරුණේ? ඉතින් ඒක නිසා විශාල ආර්ය සංඝ පිරිසකටයි ආර්ය සංඝ රත්නයටයි මේ පින්නතුන් මේ දානි දුන්නේ. තමන් ධාර්මිකව උපයාසපයා ගත්තා වූ ධනය, ශ්‍රමය, කාලය ආදී දේවල් යොමු කරලා මේ හැම මොහොතකම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔය ටික ටික උණු කරගත්තේ මඤ්ඤෝ කටික ගලවා ගත්තේ ඒක ගිනාවේ ඈ තැඹුවේ ලිප මෙරෙව්වේ ඔක්කොම මොකෙන්ද හිතෙන් නේද ඔය හැම දෙයක්ම කලේ හිතෙන් අතින් මොකක් කරන්න බෑනේ හිතෙන්මයි ඔක්කොම කලේ මොන හිතෙන්ද කරුණාවන්ත හිතෙන් මෛත්‍රී සම්පන්න හිතෙන් ශ්‍රද්ධාවන්ත හිතෙන් ප්‍රඥාවන්ත හිතෙන් එහෙමනම් බලන්න සිත් කී දහහක් කී කෝටියක් ඇති වෙලා ඇද්ද කියලා ඈ තත්පරයකට හි කෝටි ගණනක් ඇති වෙනවා නම් දැන් මේ දාන දෙන්න දැන් කී දවසක් මේ ගැන හිතන්න යද්ද කතා කරන්න යද්ද දර කෑල්ලක් කඩා ගන්න ඇති මඤ්ඤොක්ක ගහක් තම ගලව ගන්න ඇති පොල් ටිකක් ගා ගන්න ඇති මේ හැම දෙයක්ම කලේ හිත හිත කෝටි ප්‍රකෝටි ගණනක් ඇති වෙලා ඒ ක්‍රියාකාරීත්වය තමයි දැන් අවසාන උනේ එහෙමනම් මේ හැම එකක් තුනම තියෙන්නේ මොකද්ද කරුණාව මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව ඒවා ඇති වෙන්න ඇති වෙන්න තමාගේ චිත්තසංතානය පිරිසිදු වෙනවා සැනසීම, සතුට, සහනය කවද්ද ලැබෙන්නේ? දැන් ලැබෙන්නේ. සම්දික්තිකයි කියන්නේ ඒකයි. මේ දාන දෙනකොටමයි ලැබෙන්නේ මේවා. පස්සේ නෙමෙයි. අකාලිකයි කියන්නේ ඒකයි. ඈ ධර්මයේ සම්දික්තිකයි අකාලිකයි කියන්නේ ඒකයි. හැබැයි ඉතින් අසත් ධර්මයක් ඒ වගේ තමයි. දැන් ලෝභකම, දෝෂකම, මෝඩකම, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී දේවල් හිත තුළ ඇති වෙනකොටම ඒත් ප්‍රතිඵල ලැබෙනවා නේද? කවද්ද ලැබෙන්නේ? දැන් ලැබෙන්නේ. මොකද්ද දැවීම, තැවීම, පිරිහීම, අසහනය, ලෙඩ දුක්, කරදර ඔක්කොම තියෙන එතන. අසත් ධර්මයේ තුල. ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව තුල ඒ මොකොත් නැහැ. සහනය, සැනසීම, නිරෝගී බව, ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් බව ඔක්කොම තියෙන්නේ මේ සද්ධර්මයේ තුල, දානයේ තුල. හ්ම් සිත පිරිසිදු වෙනකොටම නිරෝගී වෙනවා. නිරෝගී පුද්ගලයාට ඉතින් බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නිකන් නෙමෙයි ජනප්‍රිය ජීවිතයක්, සැපවත් ජීවිතයක්, බලවත් ජීවිතයක්, බුද්ධිමත් ජීවිතයක්. ආන් මේ ජීවිතේ තමයි නිවන් දැකීමට උපකාර වෙන්නේ. ඊළඟ ගන් දෙන්න දෙන්න මොකද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩි වෙනවා, කරුණාව, මෛත්‍රිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න සිත පිරිසිදු වෙනවා. නිර්වාණය කරා ඇද්දගෙන යනවා. ඒක නෑ බුදු පියාණන් වහන්සේ එක දවසක් දේශනා කරලා තියෙනවා. මේ මං අහලා තියෙනවා ඈ දානයාගේ ආනිසංසය තමන් වහන්සේ තරම් මේ ලෝකයා දන්නවනම් ලෝකේ දාන කෝලහලයක් බවට පත් වෙනවලු තේරුණේ බුදුහාමුදුරුවෝ තරම් මේ දානයාගේ ආනිසංසය ඔයගොල්ලෝ දන්නවනම් මේක දාන කෝලහලයක් බවට පත් වෙනවලු නොදන්න එක මම දක් ඔක්කො තියෙන කෝලහලයක් <laughs> තියෙන කෝලහලෙම හදිවල තවත් කෝලහලයක් නේද? <laughs> අන්න එදාට බෙදා දීමේ කෝලහලය. බදා ගැනීමේ කෝලහලය ඉවර වෙනවා පින්නතුනි. තේරුණේ? ආන්නේ බුදුහාමුදුරුවෝ තමයි මේ අනුසස් දේශනා කරලා තියෙන දන් දීමේ වටිනාකම. ගොඩ ගසා ගැනීම ආදීනව. බෙදා දීමේ වටිනාකම. මේක දන් දෙන ගායකයා දන්නවා. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අර සීය සේනාපතියට බුදුහාමුදුරු දේශනා කළා දන් දුන්නාම දදම්පියෝ හෝති භජಂತಿ නම් බහොං කිත්තිංච පප්පෝති යසෝ විවද්දති අමංකු භූතෝ පරිසංවිගාහති විසරදෝ හෝති නරෝ අමච්චරි ප්‍රිය පුද්ගලයෙක් වෙනවා ජනප්‍රිය පුද්ගලයේ දදම්පියෝ හෝති භජಂತಿ නම් බහොං බොහෝ දිනක ආශ්‍රය කරන්න කැමති පිරිස් බලේ වැඩෙනවා දදම්පියෝ හෝති භජಂತಿ නම් කිත්තිංච පප්පෝති යගේ කීර්තිය පැව පිළිරව දෙන්න පටන් ගන්නවා. අමංක භූතෝ පරිසං විගාහති ඕනම පිරිසකට ඉදිතරම යන්න පුළුවන්කම තියෙනවා. අර උඟ දිනකොට ඔය ලොකු පිරිස් වලට යන්න බයයි. ඒ මොකද්ද මන් දැන් දන් දිනන දෙක වෙන මොකක් නෙමෙයි. දන් දුන පුද්ගලයාට ඕනම රජ පිරිසකට ඉදිතරව යන්න ශක්තිය ලැබෙනවලු. දන් දෙන පුද්ගලයාට. හ්ම් මේ දන් දෙන පුද්ගලයා කියන්නේ හරි අවංක පුද්ගලයෙක් කොරකම් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඕන දෙනකට යන්න පුළුවන්. ඉතින් අන්තිමට බුදුහාරෝ දේශනා කරනවා මේ දන් දෙන පුද්ගලයාට පරලොව දිව්‍ය සම්පත් ආදී දේවල් ලැබෙනවා කියලා. එතෙන්දි සීලේනාපතියා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර මුලින් කිව්වා නේද කාරණා පහක්. මම ඒවා ඔබ වහන්සේ කෙරේ විශ්වාසයෙන් පිළිගන්නේ කිව්වා. ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ කිව්වා. අර අන්තිමට කිව්වේ දිව්‍ය ලෝක යන්න පුළුවන් කියලා. ඒක විතරක් ඔබ වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් මම ඒක පිළිගන්නවා කිව්වා. ඇයි කිව්වා හැම කලේ? මම දන්නවා කිව්වා. මම දානපතියෙක්. ඉතින් මම ඊටාම හොඳින් දන් දෙනවා. විශාල පිරිසක් මා වටේ ඉන්නවා. මම ජනප්‍රිය වෙලා තියෙනවා. මට ඕන පිරිසට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් මම දන්නවා. ඔබ මේ ඔබ වහන්සේ කියන්න අවශ්‍යයක් නැහැ. ඉතින් මම ඒ නිසා පිළිගන්නේ මම දන්නවා කිව්වා. නමුත් දන් දෙන පුද්ගලයා දිව්‍ය ලෝක යනවා කියවනේ ඒක මම දන්නේ නැහැ කිව්වා. ඒක වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කිව්වා. ආම් බලන්නකො. හරි වටිනා තැනක් වෙයි මං කිව්වේ. දන්න දේ පිළිගන්න ඕනේ නෑ නේද? දන්න දේ දන්නවා. දැන් ඔයගොල්ලෝ සීනි පැණිදාය කියලා පිළිගන්නවද? මම නම් පිළිගන්නේ නෑ. මම දන්නවනේ සීනි පැණිදායට. මං කාලා තියෙනවා. හ්ම්. දැන් ඉතින් නිසාන්ත මහත්තයෝ දන් දුන්නාම සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. පිරිස් බලය වැඩි වෙනවා. ඔබ ඔය පිළිගන්නවද? පිළිගන්නවද දන්නවද? දන්නවා. අහන් ඒක නෑ. ඉතින් ආන් ඒවා හොඳට මේ දහම් කරුණොත් එක්කලා මම මේ දෙන්නේ මේ ආනිසංස. ඒගොල්ලන්ට බාහිර ගැඹුරට යන්නත් එක්කලා. දන්න දේ පිළිගන්න අවශ්‍ය නෑ. නොදන්න දේක් තමයි පිළිගන්නේ. හැබැයි දන්න දේ පදනම් කරගෙන තමයි නොදන්න දේ පිළිගන්නේ. ඒ දන් දෙන පුද්ගලයාට මේවා ලැබෙනවා මේවා ලැබෙනවා මේවා ලැබෙනවා කියවනේ මම හරියට හරින නේද? අද්දකීමේ තියෙනවනේ. අන්න ඒක නිසා අරක පිළිගන්නවා. මේක මෙහෙමනම් ඒකත් හිතේ වියේසේ කියලා.